ගණ්ඩ භූතෝ රෝග භූතෝ වන භූතෝ සමුස්සයෝ අතේ කිච්ඡෝ තිජේ ගුච්ඡෝ පහින්න කුණ කූපමෝති ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි අපි සියලු දෙනාම මේ ඉපදිලා සිටින මිනිස් ජීවිතේ අපිට මතක ඇති කාලෙක ඉඳලම අපි කල්පනා කරන්නේ අපේ ජීවිතයට සතුට සැනසෙල්ල උදා කරගන්න. ජීවිතේ දුක ළඟා කර ගැනීම පිණිස වෙහෙස මහන්සි වෙන කෙනෙක් අපිට සොයාගන්නට ලැබෙන්නේ නැහැ. සියලු දෙනාම දුසිරිතෙන් හෝ සුචරිතෙන් හෝ උත්සාහ කළේ සතුට වෙන්න. නමුත් ඉන්වත්නි අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. සැබෑ සතුට උදා කරගන්නට පුළුවන් කොයි ආකාරයකටද කියන කාරණාව. ඒ අපිට තේරුම් ගන්නට පැහැදිලි කරගන්නට ලැබෙන්නේ භාගතුන් වහන්සේ දේශනා කළ ධර්මය තුලින් පමණයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මෙපිටට සැබෑ සතුට උපදවා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් පරිපූර්ණ විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලමයි සතුටින් සැනසෙල්ලෙන් ඉන්න පරිපූර්ණ ප්‍රතිපදාව පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. අපි සියලු දෙනාම කල්පනා කරන්නේ බොහෝ දෙනා මේ ලෝකේ භෞතික සම්පත් ගොඩනගා ගැනීමෙන් ගොඩගසා ගැනීමෙන් සතුට වෙනවා. අපි හිතමු කෙනෙක් සතුට වෙනවා ඒ කෙනාට තියෙන ධනෙ නිසා. තව කෙනෙක් සතුට වෙනවා ඒ කෙනාට ඉන්න දරුවෝ නිසා. තව කෙනෙක් සතුට වෙනවා ඒ කෙනාගේ හිත මිතුරන් නිසා. ඥාති වර්ගය නිසා. ඒ වගේම තව කෙනෙක් සතුට වෙනවා එයාගේ රැකී ආරක්ෂාවල තිබෙන තනතුර නිසා. නමුත් පින්වත්නි මේ ලෝකේ බහුතරයක් දෙනා සතුට වෙන ඒ කාරණා සලකා බැලුවොත් ඒ සියලු දේවල් මේ ජීවිතයට පමණක් සීමා වෙලායි තියෙන්නේ. මේ ජීවිත ජීවිතෙන් එපිටට පරලෝ ජීවිතයේ සැපේ පිණිස පවතින දෙලෝ ජීවිතයේම සැපේ පිණිස පවතින දෙයක් නෙමෙයි. වර්තමානයේ ජීවත් වෙන බහුතරයක් දෙනා තමගේ ජීවිතයේ ඉලක්කය බවට පත් කරගෙන තියෙනවා. දුකෙන් නිදහස් වීම පිණිස තමගේ ජීවිතය පිරිසිදු කරගන්න ආකාරය ගැන බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයට පත් වෙන්නට කලින් බෝසත් අවදීයේදීම එක්තරා උපමාවන් වැටහුණා. උපමාවන් කීපයක් වැටහුණා. බෝසතාණන් වහන්සේ කල්පනා කළා උන්වහන්සේට තේරුම් ගියා මේ සිත කය වචනේ පිරිසිදු කරගන්න ආකාරය සම්බන්ධයෙන් මෙන්න මේ විදිහට. උන්වහන්සේට සිහිපත් වුණා උන්න තියෙන එක්තරා ලී කැබැල්ලක්. ඒ ලී කැබැල්ල වැටලා තියෙනවා ජලයට. ජලය මත පාවෙන ජලයෙන් පෙඟුණ ලී කැබැල්ල ගිනි තියනවා කියන එක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊළඟට බෝසතාණන් වහන්සේට මතක් වුණා සිහිපත් වුණා ඒ ලී කැබැල්ල එළියට ගන්නවා. එළියට ගත්තට පස්සේ දැන් ජලයත් එක්ක ස්පර්ශ වෙලා නැහැ. නමුත් තවමත් ඒ ලී කැබැල්ල පෙඟිලායි තියෙන්නේ. පෙඟිලා තියෙන තාක්කල් ඒ ලී කැබැල්ල ගිනිගන්නේ නැහැ. තුන්වෙනි උපමාව තමයි උන්වහන්සේට මතක් වුණා ඒ ලී කැබැල්ල වේලිලා යනවා. අවුවට හරි එහෙම නැත්නම් කාලයත් එක්ක යනකොට මේ වතුර ටික ඔක්කොම වාෂ්ප වෙලා ගිහිල්ලා ඒ ලී කැබැල්ල වියලිලා යනවා. වියලියගේ ලී කැබැල්ල ගිනි ගන්නට සූදානම්. අන්න ඒ වගේ උන්වහන්සේට මතක් වුණා මේ කයයි වචනයයි අකුසල් වල ගැලිලා තියෙනවා නම් සිත නිදහස් කරගන්නවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කයයි වචනයයි අකුසල් වල ගිලිලා තියෙනවා නම් සිතත් අකුසල් වලින් පෙඟෙනවා. එතකොට සිත නිදහස් කරගන්න අපි උත්සාහ කරනවා කයයේ වචනයේ අකුසල් වල ගැලිලා තියෙනවා. එතකොට ඒ කෙනාට ඒක කරන්න බෑ. එහෙනම් කයයි වචනයයි අකුසල් වල ගැලුණ කෙනාට ධර්මය අවබෝධ කරගන්න සිත නිදහස් කරගන්න ලැබෙන්නේ නෑ. දෙවෙනි එක තමයි ඒ දීක බැල ජලයෙන් එළියට ගන්නවා. ජලයෙන් එළියට ගත්ත කියන්නේ ජලය සමග තවදුරටත් ස්පර්ශයක් වෙන්නේ නෑ. ඉතින් බෝසතාණන් වහන්සේට සිහිපත් වුණා ඒ ලී කැබල් එළියට ගන්නවා කියලා කියන්නේ කයයි වචනයයි සීලයෙන් සංවර කරගන්නවා. කයයි වචනයයි සීලයෙන් සංවර කරගත්තට පස්සේ බාහිර තියෙන අකුසල් තමුන්ගේ අභ්‍යන්තරයට ඇතුල් වෙන්නේ නැහැ. නමුත් මීට කලින් අකුසල් නිසා පිඟුන සිතක් දැන් ඉතිරි වෙලා තියෙනවා. ඒතකොට මීට කලින් අකුසල් නිසා පිඟුන සිතක් ඉතුරු වෙලා තියෙද්දී ඒ අකුසල් සිතේ තියෙන විට අකුසලෙන් වැහිලා තියෙනකොට සිත ඇතුලේ ඒ කෙනාට ධර්ම අවබෝධ කරන්න බෑ. එහෙනම් මේ අකුසලයෙන් සිත පිරිසුදු කරන්න ඕනේ ටික ටික. ඊළඟට බෝසතාණන් වහන්සේට කල්පනා වුණා අර වියලිලා ගිය ලීක බැල්ල. ආන්නේ වගේ තමයි මේ සිතේ තියෙන අකුසල් සංසිඳිලා ගියාට පස්සේ ඒ කෙනාට සමාධිය ප්‍රඥාවත් උපදවා ගන්නට එයාට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි හොඳට කල්පනා කරන්න ඕන දෙයක් තමයි කයයි වචනයයි අපේ ජීවිතේ නිතරම අකුසල් එක්ක ගැලිලා නම් ඉන්නේ. එහෙනම් අපි කොයිතරම් සමාධියක් උපදව ගන්නට උත්සාහ කරත් අපේ අපේක්ෂාව සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි හිතමු අපි ප්‍රාණඝාතය කරනවා, සොරකම් කරනවා, ඊළඟට අනාචාරය හැසිරෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. අධාර්මික ජීවිතේ ගත කරනවා අපි. එතකොට අපි කයයි වචනයයි කියන දෙක අකුසලයක් එක්ක ගැලිලා තියෙන අකුසලයේ ගිලිලා තියෙන. අකුසලෙන් පෙඟිලා තියෙනවා. එතකොට මේ වගේ කෙනෙකුට සමාධියක් උපදව ගන්න සිත දියුණු කර ගන්නට කැමැත්ත තිබුණත් එයාගේ සීලය සම්පූර්ණ නැති නිසා එයාට සම්පූර්ණයෙන්ම නිවන් මාර්ගය දියුණු කර ගන්න දුර්වල කර ගැනීමේ දොරටුව වැහිලා යනවා. ඒ නිසා කෙනෙක් සමාධිය දියුණු කරලා ප්‍රඥාව උපදවා ගන්නට කැමති නම් අර අකුසල් නම් වූ ජලයේ ගිලී තිබෙන ලී කැබැල්ල එළියට ගන්නවා වගේ අපේ කයයි වචනයයි ආරක්ෂා කර ගන්නට ඕනේ සීලයක් සමාදන් වෙලා. ඒ නිසා ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා මනාකොට සිල්වත් වෙන්න ඕන. ගිහි ශ්‍රාවකයෙක් නම් පංචශීලය ආරක්ෂා කරලා යම් විදිහකින් පසළොස්වක පොයේ දවසේ අෂ්ටාංග උපෝසථ සීලය ආරක්ෂා කරලා නිරන්තරයෙන් තමුන්ගේ ජීවිතේ කයයි වචනයයි පිරිසිදු කරගන්නට රැකගන්නට උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම පැවිදි ශ්‍රාවකයෙක් නම් පැවිදි ශ්‍රාවකයන්ට තියෙන ශික්ෂාපද තියෙනවා දස සීලය සාමත සම්පදා සීලය තියෙනවා. එතකොට මේ විදිහට මේ ශික්ෂාපද සමාදන් වෙලා සිටීමෙන් එයාගේ සමාධියයි ප්‍රඥාව දියුණු කර ගැනීමට ඒ සීලය ඒ සම්පූර්ණම උපකාර වෙනවා. ඒ නිසා සිල්වත් භාවය කියලා කියන්නේ අකුසලෙන් මොහොතකට හරි නිදහස් වෙලා එතනින් එහාට ධර්ම මාර්ගයට යොමු වුණා කියලා කියන්නේ ඒ කෙනාගේ ජීවිතයේ ඒ විවරවන්නේ නිවන් මාර්ගයට දොරටුව. ඉතින් සිල්වත් ශ්‍රාවකයා තමන්ගේ ජීවිතේ ධර්ම මාර්ගයේ දියුණු කර ගැනීම පිණිස නුවණ නුවණින් විමසිය යුතු ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා භාගතුන් වහන්සේගේ ඒ සමස්ත දේශනා ස්කන්ධය තුලම නොඑක තැන්වල අපිට මුණ ගැහෙනවා. ඇතැම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඒ සතර සතිපට්ඨාන වශයෙන් දේශනා කළා කියලා. තවත් තැනක බුදුරජාණන් වහන්සේ පුරුදු කළ යුතු ප්‍රතිපදාව සතර irdipaද වශයෙන් දේශනා කළා කියලා. තවත් තැනක බුදුරජාණන් වහන්සේ ඒ සතර සම්‍යක්ප්‍රදාන වීර්ය වශයෙන් දේශනා කළා කියලා. තවත් තැනක සත්බොජ්ජංග වශයෙන් දේශනා කළා කියලා. තවත් තැනක පංචේන්ද්‍රිය පංච බල වශයෙන් දේශනා කළා කියලා. තව තැනක ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ වශයෙන් දේශනා කළා කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවත් ආකාරයකින් කියනවා නම් පටිච්ච සමුප්පාදයේ වශයෙන් මේ ජීවිතය දකින්න කිව්වා. ඊළඟට පංච උපාදානස්කන්ධය වශයෙන් දකින්න කියලා කියනවා. දාගේ බුද්ධි මට්ටමට ගෝචර වෙන ආකාරයට. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළ ජීවිතාවබෝධයේ පිණිස අපි නුවණින් විමසිය යුතු කාරණා අතරින් එක කාරණාවක් සම්බන්ධයෙන් අද දේශනා කරන්නට අපි තේමාව කරගෙන තියෙනවා. ඉතින් මෙහිදී අපි විශේෂයෙන්ම සැලකිල්ලට අරගෙන තියෙන්නේ එදාසට අද දක්වාම මේ සංසාරේ පුරාවටම අපි බැඳිලා ගිහිලා හිට හිටිය විශේෂී වූ දෙයක් පිළිබඳව. ඒ තමයි අපි ගත්තොත් අපි පෙර ජීවිතේ රැස් කරගන්න ගන්නා ලද කර්මයන් මේ ජීවිතේට ඇවිල්ලා තියෙනවා. විපාක වශයෙන්. මේ ජීවිතේ රැස් කරගන්නා ලද කර්මයන් ඊළඟ ජීවිතයට යනවා. ඒ වුණාට ජීවිතයක් ජීවිතයක් පාසා අපි භුක්ති විඳින දේවල් රාශියක් තියෙනවා ඒ ජීවිතේදීම අතහැරලා දාලා යන දේවල්. මේ දේවල් අතරින් එකක් තමයි අපිට මේ ලැබිලා තියෙන රූපය. රූපය කියලා කියනකොට තවත් ආකාරයකින් ඒකට කියන්න පුළුවන් tamunගේ මේ කායික ස්වභාවය කියලා. අපි ගත්තොත් එහෙම අපි සම්පූර්ණයෙන්ම ශරීරයේ පේන කණ්ණාඩියක් ඉදිරියට ගියොත් එහෙම අපිට හිස් මුදුනේ සිට අටිපතුල දක්වාම මේ මම කියලා හිතාගෙන ඉන්න කෙනාගේ ශරීරාංග ටික දැක ගන්න පුළුවන්. එතකොට හිස්මුදුනේ සිට අතිපතල දක්වාම අපේ ඇස් දෙකට පේන මම කියලා හිතාගෙන ඉන්න මෙන්න මේ ශරීරාංග මීට පෙර සංසාරේ අපිට තිබුණා. ඇතැම් විට අපි මීට පෙර සංසාරේ මිනිස්සෙක් කියලා හිතේ හිටපු අවස්ථාවල මේ වගේම ශරීර අපිට තිබුණා. දැන් මේ ශරීරයට වඩා පෙර ජීවිත ශරීර වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මීට වඩා කෘෂ්ණ වෙලා තිබුණා වෙන්න පුළුවන්. මීට වඩා මිටි වෙලා තිබුණා වෙන්න පුළුවන්. වර්ණය වෙනස් වෙලා තිබුණා වෙන්න පුළුවන්. අපි හිතමු සමහර විට අපි පෙර ජීවිතයක තිරිසන් ලෝකෙ ඉපදුනා නම් ඒ මම කියලා හිතාගෙන ඉන්නට ලැබුණේ තිරිසන් සත්වයේගේ ශරීරය. එතකොට අපිට ඒ කාලේ ලැබිලා තියෙන ඇති සමහරලාවට ගව්පතක් ලැබුණා නම් මම කියලා අපි හිතාගෙන හිටිය ගවයා සතුව තිබෙන සියලුම ශරීරාංග ටික. නමුත් අද අපි ගවයා සතුව තියෙන ශරීරාංග මම මගේ කියලා හිතන්නේ නැහැ. අපි කල්පනා කරනවා මේ අපිට අතට පයට අහුවෙන අපිට විඳීම් දැනෙන හැඟීම් දැනෙන මේ ශරීරය මම කියලා. එතකොට මේ ජීවිතයක් ජීවිතයක් පාසා తాවකාලිකව ලැබුණ දෙයක් අපි తాවකාලිකව මම කියලා తాවකාලිකව අපේට වටිනාකම් දීලා ඒ ශරීරාංග වලට බැඳීමෙන් ඉඳලා ඒ තුලින් ආස්වාදය ලැබමින් ජීවත් වෙලා ඉඳලා බොහෝ අකුසල් රැස් කරගෙන නිරේගාමී වෙමින් මේ සංසාරේ දිගින් දිගට ගමන් කරන පිරිසක් තමයි අපිට බහුතරයක් මේ දකින්න ලැබෙන්නේ. එතකොට මෙන්න මේ මුලාවෙන් නිදහස් වෙන්න මේ తాවකාලික නාටම්පලේ සත්‍ය ස්වභාවය තේරුම් ගන්න අපි අපේ ප්‍රඥාව විහිදවලා බලන්නට ඕනේ. මොකද අපි කවදාවත් ගමනක් යනකොට අපි බස් රථයකට ගොඩ වෙන්නට తాවකාලිකව හෙවණකට කියලා බස් නැවතුම් පළකට යනවා. මේ බස් නැවතුම් පළේ බිත්ති බැඳලා කණු දාලා වෙනමම සෙවිල්ලක් ගහලා සකස් කරලා තියෙනවා. නමුත් අපි බස් රථයේ එනකන් මේ සෙවිල්ල හිටියට ඒ බස් නැවතුම් පළට ලෝභ වෙලා බස් නැවතුම් පළේ පදිංචි වෙන්න අපි කල්පනා කරන්නේ එතකොට ඒ වගේ කල්පනාවක් අපිට තියෙනවා නම් ඒ වගේ පෘථග්ජන කල්පනාවක් ඒ වගේ නම් අපි කල්පනා කරන්නට ඕනේ අපේ ශරීරය කියලා කියන්නේ එක්තරා බස් නැවතුම් පළක් වගේ අම්බලමක් වගේ තැනක්. සංසාරේ නම් වූ ගමනේ මේ ශරීරේ නම් වූ අම්බලම අපිට ලැබිලා තියෙනවා පිහිට පිළිසරණ පිණිස ආරක්ෂාව පිණිස. එතකොට මේ ශරීරය නම් වූ අම්බලමට බැඳිලා ගියොත් ඒ කෙනා සසරටයි බැඳෙන්නේ. ශරීරය නම් වූ අම්බලම අතහැරියොත් එයා සසරට බැඳෙන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ ශරීරය නම් වූ අම්බලමට නොබැඳෙන ස්වභාවයේ සිතක් ඇති කරගන්න. ඒ ඇති කර ගැනීම පිණිස ඒ අම්බලමේ යථා ස්වභාවය මේ ශාරීරික ස්වභාවය යථා ස්වභාවය මෙනෙහි කරන්නට පුළුවන් හැකියාව අපි ධර්මයේ තුලින් උපදව ගන්නට ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ බොහොමයක් දේශනා අතරින් එක දේශනාවක තිබෙන ධර්ම කාරණා කිහිපයක් අපි අද ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ දේශනාවේ අඩංගු වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ කය ගැන යථා ස්වභාවයේ ඉස්මතු වෙන ආකාරයට වදාළ ධර්ම කාරණා කිහිපයක්. මෙතනදී බුදුරජාණන් වහන්සේ උපමාවක් අරගෙන දේශනා කරන්නේ. මේ උපමා වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ කෙනෙකුගේ ශරීරයක හැදෙන ප්‍රමාණයෙන් විශාල සැරව පිරුණු gediyak. ප්‍රමාණයෙන් විශාල සැරව පිරුණු gediyak තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේ උපමා වශයෙන් ගෙනහැර දක්වලා තියෙන්නේ. එතකොට සරව පිරුණු gediyak උපමා කොට වදාළ මේ දේශනාවේදී මේ ශ්‍රවණය කරද්දී අපි සිහි කරගන්න ඕනේ සරව පිරුණු gediyක ස්වභාවය. ඒක අපි කල්පනා කරනවා නම් හොඳයි. දැන් මේ ඒ gediya අපේ ඇඟේ තියෙනවා මේ වෙලාවේ. විශාල gediyak අපි හිතමු අපේ මේ ඇඟිලි ඇඟිලි පහ එකතු කරාට පස්සේ මිටක් හැදෙනවා. අන්නේ ප්‍රමාණය විශාල gediyak අපේ ශරීරයේ උදරයේ හෝ අතේ හෝ පයේ හෝ පිහිටා තිබෙනවා. මේ gediya ඇතුලේ පිරලා තියෙනවා ලේසරව. බොහොම අපිරිසිදු සරව පිහිටා තිබෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ gaduwe පිහිටලා තියෙනවා කියලා කියනවා සිදුරු නමයක්. ඒ සිදුරු නමය මේ gaduව තුවාල වෙලා හැදුණු සිදුරු නමයක් නෙමෙයි gaduවටම අයිති සිදුරු නමයක්. මේ gediya හැදෙනකොටම සිදුරු නමයක් එක්කමයි හැදෙන්නේ. ඒ gediya උපදිනකොටම හැදුණු සිදුරු නමය තියෙනවා. ඒ සිදුරු නමය මොකද වෙන්නේ? gediya අභ්‍යන්තරයේ තියෙන මේ සරව, ලේ සරව වගේ දේවල් මේ gaduwen එළියට ගලනවා කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ සිදුරු නවයෙන් යම් දෙයක් එළියට ගලනවා නම් ඒ කාන්තෙන් ගලන්නේ දුගඳ දෙයක්මයි කියනවා. මේ සිදුරු නවයෙන් යම් දෙයක් එළියට ගලනවා නම් ඒ ගලන දේ ඒ කාන්තෙම පිළිකුල් සහගතයි කියනවා. මේ සිදුරු නවයෙන් යම් දෙයක් එළියට ගලනවා නම් ඒ ඒකාන්තයෙන්ම අපිරිසිදුයි කියනවා. එතකොට මේ ඒකාන්තයෙන්ම අපිරිසිදු ඒකාන්තයෙන්ම දුගඳ හමන ඒකාන්තයෙන්ම පිළිකුල් සහගත දෙයක් තමයි මේ සිදුරු නවයෙන් එළියට ගලන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඒ විදිහම තමයි කියනවා මේ අපේ ශරීරය මේ gaduwa කියලා උපමා කළේ අපේ කයට කියනවා බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරලා දෙනවා මේ මව්පියන්ගේ එකමුතු වීමෙන් එකතු වීමෙන් සකස් වුණ අපේ ශරීරයට කරපු උපමාවක් තමයි මේ gaduwa කියන්නේ එතකොට gaduwa උපමා කළේ මව්පියක් මව්පියන්ගේ කියන්නේ අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ එකතු වීමෙන් හැදෙන ශරීරය ඊළඟට කියනවා මේ බත් මාළු පිණි ආදී ආහාර ද්‍රව්‍ය වලින් පෝෂණය වෙන මේ ශරීරයටයි මේ gaduwa කියලා කියන්නේ. ඊළඟට මේ සුවඳ විලෝන් ගල්වල ආරක්ෂා කරගෙන ඉන්න සුළු හෝ සීරින් පහරකින් තුවාල වෙලා යන ශරීරයටයි බුදුරජාණන් වහන්සේ මේ gaduwa කියලා නම් දීලා තියෙනවා. එතකොට සිදිලා බිඳිලා යන, කැඩිලා බිඳිලා යන, සීරිලා යන ඊළඟට බත්මාළු පිණි වලින් වර්ධනය වෙන දෙමව්පියන්ගේ එකමුතු වීමකින් හැදෙන දෙයක් තමයි මේ ශරීරය. ඒක භාගතුන් වහන්සේ වදාලා gaduwakට සමානයි කියලා. දැන් gaduwe තියෙනවා නම් සිදුරු නවයක්, ඒ වගේම ප්‍රධාන සිදුරු නවයක් තියෙනවා ශරීරේ අභ්‍යන්තරයේට මේ විහිදලා තියෙන සිදුරු නවයක්. එතකොට මේ සිදුර සම්පූර්ණයෙන් සිදුරු නවයේ සම්පූර්ණ ශරීර අභ්‍යන්තරයටයි මේ මාර්ගය විවර වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශරීරය නම් වූ gaduwen ඒ gaduwe තියෙන සිදුරු නමෙන් යම් දෙයක් එළියට ගලනවා නම් ඒ කාන්තෙන්ම ගලන්නේ දුගද හමන දෙයක් කියනවා. මේ ශරීරය නම් වූ gaduwen යම් දෙයක් එළියට ගලනවා නම් ඒ කාන්තෙන්ම අපිරිසිදු දෙයක් පිළිකුල් සහගත දෙයක්මයි එළියට ගලන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ දැන් භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ධර්ම කාරණාවේ අපි කොහොමද මේ ධර්ම කාරණාවේ තියෙන කාරණාවන් අපේ ජීවිතේට මේ ශරීරයට ගලපගන්නේ කියලා. දැන් බලන්න අපේ ශරීරයේ තියෙන මේ සිදුරු. දැන් අභ්‍යන්තරයට විහිදලා තියෙන සිදුරු දෙකක් තමයි S2 කියන්නේ. S වලින් අභ්‍යන්තරයේ තියෙන මේ කඳුළු ගලනවා. කඳුළු කියලා කියන්නේ අපිරිසිදු ද්‍රවයක්. පිළිකුල් සහගත දෙයක්. ආහාරයට ගන්නෙ නැති දෙයක්. සුවඳක් රහිත දෙයක්. වටිනාකමක් නැති දෙයක් කඳුළු කියන්නේ. ඒ වගේම තමයි කන් දෙක. මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන විවිධ ස්‍රාවයන් ගලන තැන. ඊළඟ දෙක තමයි නාසය. නාසය කියලා කියන්නේ ශරීර අභ්‍යන්තරයේ තියෙන මේ සොටු දියර වගේ වැනි දේවල් එළියට ගලන දෙයක් තමයි නාසය කියන්නේ. ඊළඟ සිදුර තමයි කට. tamunගේ මුඛයෙන් ශරීර අභ්‍යන්තරයේ තියෙන මේ කෙල කෙල සෙම වගේ දේවල් එළියට ගලනවා. ඒ වගේ මුඛයෙන් ශරීර අභ්‍යන්තරයේ තියෙන පිට වගේ දේවල් එළියට ගලනවා. සමුන්ගේ මුඛයෙන් ශරීර අභ්‍යන්තරයේ තියෙන නොදිරු ආහාර වමනේ වශයෙන් එළියට ගලනවා. ඒතකොට මුඛයෙන් කවදාවත් එළියට එන්නේ නැහැ පිරිසිදු දෙයක්. අපි ගත්තොත් සඳුන් ගහක කඳක් කැපුවොත් සඳුන් ගහින් යම් කිසි ශ්‍රාවයක් වැයෙනවා නම් ඒ ඊටාම සුවඳයි. ඒ වුණාට මේ මුඛයෙන් යම් කිසි දෙයක් එළියට එනවා නම් අපි හිතුව මුඛයට සුවඳවත් දෙයක් දානවා වෙන්න පුළුවන්. සමහර ආහාර ಜಾති තියෙනවා බොහොම සුවඳවත්. ඒ ආහාර ಜಾති බොහොම සුන්දරව සුවඳට හදලා වර්ණවත්ව තියෙනවා. මුඛය ඇතුළට දාලා එකපාරක් හපලා එළියට ගත්තොත් ඒ බොහොම දුගඳයි. පිළිකුල් සහගතයි. ඒතකොට මුඛයෙන් එළියට එනවා නම් යම්කිසි දෙයක් කවදාවත් ඒක පිරිසුදු දෙයක් නෙමෙයි. අපිරිසුදු දෙයක්. ඒ වගේම තමයි තමුන්ගේ ශරීරයෙන් බාහිරට අපද්‍රව්‍ය පිට වෙන තවත් දොරටු තියෙනවා. ඒ තමයි තමුන්ගේ ශරීරයේ තියෙනවා මල මූත්‍ර මාර්ග. මල මූත්‍ර මාර්ගවලිනුත් සිද්ධ වෙන්නේ තමුන්ගේ ශරීරයේ තිබෙන අපද්‍රව්‍ය මූත්‍ර මල වගේ දේවල් අසූචි වගේ දේවල් එළියට ගලනවා. එතකොට මල මූත්‍ර මාර්ගවලින්වත් කවදාවත් පිරිසිදු දෙයක් එළියට ගලන්නේ නැහැ. ඒකාන්තයෙන්ම ගලන්නේ අපිරිසිදු පිළිකුල් සහගත දෙයක්. ඒ අපි කොයිතරම් සංගවගෙන හිටියත් ඒක තමයි සත්‍ය ස්වභාවය. ඊළඟට ශරීරේ පුරාවටම තියෙනවා හරියට නිකන් මේ මදුරු දැලක තියෙන සිදුරු වගේ එක ළඟ එක ළඟ පිහිටලා මේ දාඩිය පිට වෙන සිදුරු. මේ දාඩිය පිට වෙන සිදුරු වලින් සිද්ධ වෙන්නේ ශරීර අභ්‍යන්තරයේ තියෙන අපිරිසිදු ද්‍රවයක් අපිරිසිදු තෙලක් එළියට ගලනවා. එතකොට මේ වරුණු තෙල් වගේ දේවල් ඊළඟට දහඩිය වගේ දේවල් මේ සමයෙන් ඉවතට ගලනවා කියන්නේ එතනක් ඉවත් වෙන්නේ අපිරිසිදු දෙයක්. පිරිසිදු දෙයක් සුවඳවත් දෙයක් මේ ශරීරයෙන් පිටට ස්රාවය වෙන්නේ නැහැ. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ ශරීරයේ සුවඳ විලවුන් ගල්වගෙන සුවඳති දේවල් මේ ශරීරයට දාගෙන අපි හිටියට ඒ ශරීරයට අපි ගල්වන ඒ සුවඳ විලවුන් වලින් අල්ප මාත්‍රයක්වත් ශරීරයෙන් එළියට ඒ විදිහටම සුවඳට ගලන්නේ එතකොට අපි ශරීරය යම් විදිහකින් සුවඳවත් කරනවා නම් සිද්ධ වෙන්නේ තවත් පැය කිහිපයකින් නැවතත් අර අපිරිසිදු තත්ත්වයටපත් වෙන එකයි. එතකොට අපේ ශරීරයෙන් කවදාවත් සුවඳවත් දෙයක් පිරිසිදු දෙයක් ඊළඟට දැකිය හැකි දෙයක් පිළිකුල් සහගත නොවන දෙයක් කවදාවත් බාහිරට ගලන්නේ නැහැ. ඒකයි භාගතුන් වහන්සේ මේ උපමාවේදී පැහැදිලි කොටම දේශනා කොට වදාළේ. එතකොට මේක අපිට පැහැදිලි කරගන්න පුළුවන් නම් පින්වත්නි අපි මේ ශරීරයේ තිබෙන ඇත්ත ස්වභාවය තේරුම් ගන්න තරම් ප්‍රඥාව පුරුදවා ගන්නට දක්ෂ වෙනවා. මේක තේරුම් ගන්නට බැරි වීමෙන් තමයි අපි මේ ප්‍රාණඝාතය, සොරකම, අනාචාරය, බොරුව, මත්පැන, කේලම පස්සේ අපේ මේ ජීවිතේ ගත කරමින් නොඑක ආකාරයෙන් අපි මේ ජීවිතය අඳුර කරගන්නේ. නමුත් අපි තේරුම් ගත්තොත් අපේ ශරීරයේ තියෙන මෙච්චරයි කියලා එතනින් එහාට කිසිම වටිනා දෙයක් නැහැ කියලා හරියට තේරුම් ගත්ත ශ්‍රාවකයාට ප්‍රඥාව උපදව ගන්න පුළුවන්. දැන් බලන්න අපිට යම් පළාක් තියෙනවා මහ පොළොව හාරනකොට කළු ගල් වලට වැලි වලට අමතරව මණික්කට අහු වෙනවා. නමුත් මේ ශරීරය පාදගෙන පාදගෙන ගියා කියලා අපිට මණික් ගලක් කවදාවත් ලැබෙන්නේ නැහැ. රත්තරන් ඉල්ලම පාද ගන්න ලැබෙන්නේ ඊළඟට සුවඳති තෙලක් හොයාගන්න ලැබෙන්නේ පිරිසිදු දෙයක් අලුත් බීජ වර්ගයක් අපට හොයාගන්න ලැබෙන්නේ මේ ශරීරය අපි පාදගෙන පාදගෙන යනකොට කොටස් කොටස් වෙන් කරගෙන යනකොට අපිට ලැබෙන්නේම පිළිකුල් සහගත දේවල්. එතකොට මේක තමයි මේ ශරීරය තුළ තියෙන සත්‍ය ස්වභාවය මෙය හොඳින් විදර්ශනා කරලා සමුගේ නුවණින් දැකීමට දක්ෂ වුණු යම්කිසි ශ්‍රාවකයෙකුට ඒ කෙනාට ඇත්ත ස්වභාවයයි ප්‍රකට වෙන්නේ. සත්‍ය ස්වභාවය ප්‍රකට වෙනවා. අපි කොයිතරම් සත්‍ය ස්වභාවයේ සංගවගෙන හිටියත් වැඩක් නැහැ. අපි ඒ සත්‍ය ස්වභාවයේ සංගවගෙන සිටීමෙන් සිද්ධ වෙන්නේ තව තවත් නිරේගාමී වීම නම්. ඒ නිසා සත්‍ය ස්වභාවය අපි තේරුම් ගැනීමෙන් අපිට ප්‍රඥාව උපදිනවා නම් අකුසලෙන් නිදහස් වෙන්න පුළුවන් නම් එතකොට අපිට තියෙනවා එහෙනම් සපවත් මාර්ගයක් සත්‍ය ස්වභාවය දැකීම. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ මේ ශරීරයේ සැබෑ ස්වභාවය ප්‍රකට ලෙස විනිවිද දැකිය හැකි තවත් කාරණා කීපයක් මා ඔබට දේශනා කරන්නම්. විශේෂයෙන්ම මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් භාවිතා කරන ලද ගාථා කීපයක් තියෙනවා මේ ශරීරයේ තිබෙන මේ පිළිගුල් ස්වභාවය ප්‍රකට වෙන ගාථා කීපයක්. ඒ ගාථාවලදී ඒ ශ්‍රාවකයන් සිහිපත් කළේ මේ ශරීරයේ පවතින පිළිකුල් සහගත ස්වභාවය, සත්‍ය ස්වභාවය. ඇත්තටම පවතින ස්වභාවය. එහිදී ඒ ශ්‍රාවකයන් කල්පනා කළා වන්න సంతාන ගන්දේහි ආසයෝ කාසතෝ තතහ පටික්කෝලානි කායේමේ කුණපානි ජීසෝලස. ඒ කියන්නේ මේ ශරීරයේ තිබෙනවා නොඒක ආකාරයෙන් වර්ණ සහිත කොටස් 32ක්. නොඒක වර්ණ සහිත කොටස් 32ක් මේ ශරීරය තුල මම කියලා හිතාගෙන අපි පිළි අරගෙන මේ තුල අසුරගෙන ඉන්නවා. මේ කොටස් 32 ගන්ධයෙන් සලකලා බැලුවත් ඒ වගේම පිහිටා තිබෙන තැනින් සලකලා බැලුවත් කොයි විදියට සිහි කරලා බැලුවත් ඒක පිළිකුල් සාගතයි. මේ කොටස් 32 පිළිකුල් සාගතයි. අපි ගත්තොත් මොනවාද මේ කොටස් 32 කියලා මේ ශරීරයේ තිබෙනවා කෙස්. කෙස් කියන්නේ වර්ණයෙන් කළු පාටට හුරු කෙලි කෙලි වගේ ස්වභාවයෙන් යුක්ත දෙයක්. ඒ කෙස් වල අපි ගත්තොත් කළු පාට කියන වර්ණය එකපාරටම අපිට පිළිකුලක් ඇති වුණේ නැති වුණත් ඒ කෙස්වල සුවඳ අපි පරීක්ෂා කරලා බැලුවොත් ඒ කෙස්වල ස්වභාවිකවම තියෙන දුගඳක්. අපි සුවඳ විලවුන් වලින් තෙල් වර්ග වලින් තමයි සුවඳවත් කරලා තියාගන්නේ. ඊළඟට කෙස් පිහිටලා තියෙන්නේ නිතරම දාඩිය තවරෙන තෙල් තවරෙන සමක. එතකොට අපිරිසිදු තැනක පිහිටා තිබෙන දෙයක් පිළිකුල් සහගතයි. එතකොට කෙස් කියන්නේ පිළිකුල් සහගත දෙයක්. ඊළඟට ශරීරයේ තිබෙන ශරීරයේ පුරාම කෙමි කෙමි වගේ වැවි ගිය රෝම කූප. පිළිකුල් සහගත දෙයක්. ඊළඟට ශරීරයේ තිබෙනවා අත් දෙකේ කකුල් දෙකේ නියපොතු 20ක්. පොතු පොතු වගේ තියෙන දාඩිය තැවරෙන ඊළඟට කෙලකුණු තැවරෙන මල මූත්‍ර තැවරෙන නියපොතු 20ක් තියෙනවා. ඒ නියපොතුත් පිළිකුල් සහගතයි. ඊළඟට ශරීරයේ තිබෙනවා කට ඇතුලේ නිතරම කෙලත් එක්ක තැවරලා තියෙන ආහාර ද්‍රව්‍ය තැම්පත් වෙන දත් දත් යම් කිසි ප්‍රමාණයක් කට ඇතුලේ තිබෙනවා. එතකොට මේ දත් සියල්ලම පිළිකුල් සහගතයි. වර්ණයෙන් සුදු පාටට තිබුණට පිරිසිදුයි සම්මත වර්ණයක් වුණාට දත් ස්වභාවයෙන්ම පිළිකුලයි. ගන්ධයෙන් පිළිකුලයි, පීඨල තිබෙන තැනත් පිළිකුලයි. ඊළඟට ශරීරයේ මේ පිට සිවිය වශයෙන් තියෙන සම. ඊ타මත්ම සියුම් කඩදාසියක වගේ ප්‍රමාණයේ ස්වභාවයෙන් තියෙන මේ සම. මේ සම ඒකාන්තෙම පිළිකුල් සාගතයි. මේ සම අපි ගත්තොත් එහෙම සම්පූර්ණයෙන් සම ගලවලා අරගෙන සමේ ස්වල්පයක් අපි පහන් දැල්ලකට ඇල්ලුවොත් එහෙම ඊටාම දුගඳ වායුවක් නිකුත් වෙනවා. ඒ වගේ මේ සම පැත්තකට දාලා තිබ්බොත් ඒක කුණු වෙලා යනවා. ඒතර සම කියලා කියන්නේ පිළිවෙල සහගත දෙයක්. සමට යටින් තියෙන මස් වැදලි. ශරීරේ පුරාම විහිදලා තිබෙන මේ මස් වැදලි නොයේ ප්‍රමාණයෙන් තියෙන්නේ. එතකොට තනි තනිව තියෙන මේ මස් වැදලි අපි සලකලා බැලුවොත් දැන් කෙන්ඩාවල තියෙන මස් වැදලි දන්නේ නැහැ, අඳුරන්නේ නැහැ, කලවාවල තියෙන මස් වැදලි. ඊටාත්ම අනාත්ම ස්වභාවයක් තියෙනවා. ඊළඟට කලවාවල තියෙන මස් ඇදලි අඳුනන්නේ නැහැ. මේ මස් ඇදල්ලට පිටින් තැවරලා තියෙන සම. එකකට එකක් අඳුනන්නේ නැති එකකට එකක් පිහිටලා තියෙන කොහෙද කියලා දන්නේ නැති කුණප කොටස් 32ක් තමයි අපේ ශරීරේ තියෙන්නේ. ඒ අය ඒ කොටස් 32 අතරින් එකක් තමයි මේ මස් වැදලි කියන්නේ. එතකොට පෙනුමෙනුත් පිළිකුල් සහගතයි. ලේ තැවරලා තියෙන පිළිගඳ ගන්නවා, දුගඳ හමනවා. ඒ නිසා පිළිකුල් සහගතයි. ඊළඟට ශරීරයේ පද්ධතිය පුරාවටම විහිදලා තියෙනවා නහරවැල්. ලොක ගොඩාන ආරවැල් කේශනාලික අනුනාලික වශයෙන් ශරීරේ පුරාවටම විහිදලා තියෙනවා. ජීවිත කාලේ පුරාවටම රුධිරයේ අභ්‍යන්තරයෙන් ගමන් කරන්නේ. දැන් යම්කිසි ජලය වගේ පිරිසුදු දෙයක් වුණත් බටයක් දිගේ එක දිගට ගලාගෙන යනකොට ඒකේ අභ්‍යන්තරය අපිරිසුදු වෙනවා. ඒ වුණාට දැන් ජලයටත් ජලයේ තරම්වත් පිරිසිදු නැති මේ රුධිරය වගේ ද්‍රවයක් මේ නහරවැල් ඇතුලෙන් ගමන් කරනකොට මේ නහරවැල් අභ්‍යන්තරය වෙනස් වෙනවා. එතකොට අභ්‍යන්තරය වෙනස් වෙලා අභ්‍යන්තර විවිධ දේවල් තැන්පත් වෙලා සමහර වෙලාවට නහරවල හිර වෙන අවස්ථා පවා එනවා. එතකොට මේ தත්තරපත් වෙන්නේ මේ පිළිකුල් සහගත දේවල් ඒ රුධිරය ඔස්සේ ගලාගෙන යන නිසා. නහරවල කියලා කියන්නේ පිළිකුල් සහගත දෙයක්. ඊළඟට සමස්ත ඇට සැකිල්ල හිස් කබලේ ඉඳලා යටිපතුලේ අන්තිම ඇඟිලි පුරක දක්වාම පුරුකෙන් පුරුකට සම්බන්ධ වුණ සුදු පාටට හුරු තද ගතියෙන් යුක්ත අස්ථි පංජරයක් අපිට පිළිටලා තියෙනවා. අපි කිසි කෙනෙක් අපේ අභ්‍යන්තරයේ තිබෙන අස්ථිපංජරයේ ඇස් දෙකට දැකලා නැහැ. ඒ වුණාට අපිට දැනෙනවා මේ අස්ථිපංජරය ශරීරයේ ශක්තිමත්ම කොටස වශයෙන් පිහිටා තිබෙනවා කියලා. මේ අස්ථිපංජරේ ජීවිත කාලය පුරාවටම හැමින් මසින් තැවරිලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තරයේ ඇට ඇටලොඳ වලින් පිරීලායි තියෙන මේ අස්ථි. ඒතොර ඇටකටු කියලා කියන්නේ අපිරිසිදු දෙයක්. දැන් අපි අපිට තියෙනවා නම් සඳුන් දර කැබැල්ලා සඳුන්දර කැබැල් අපි ගිනි තියනකොට එයින් නැගෙන දුමාරයේ සුවඳයි. නමුත් ඒ වගේම ශක්තියකින් යුක්ත ඇට කැබැල්ලක් ගිනි තියනකොට එයින් ලැබෙන්නේ අපිට පුළුටු ගඳක්. ඒ නිසා ඒ අපිරිසිදුයි. අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ඇට කැබලි. ඊළඟට ශරීර අභ්‍යන්තරයේ තියෙනවා වකුගඩු දෙකක් අඹ ගෙඩි දෙකක ස්වභාවයෙන් යුක්තව රතු පාටට හුරු පිට ප්‍රදේශයෙන් පහළට එන්න පිහිටා තිබෙන වකුගඩු දෙක. ශරීරයෙන් ඉවත් වෙන මේ ජලයේ අවශ්‍ය කරන දේවල් උරාගෙන අනවශ්‍ය කරන ජලය පෙරහැරෙන තැනක් තමයි වකුගඩු. ඒතර වකුගඩු කියලා කියන්නේ ස්වභාවයෙන්ම පිළිකුල් සහගත දෙයක්. ඊළඟට හදවත මසින් හැදිලා තියෙන කිසිම සුවඳක් නැති අපරිසිදු තැනක ලේ ගුලියක පිහිටා තිබෙන මේ හදවත පිළිකුල් සහගතයි. ඊළඟට අක්මාව පිළිකුල් සහගතයි. වෙනහලු දෙක පිළිකුල් සහගතයි. අග්න්‍යාස පිත්තාස පිළිකුල් සහගතයි. ඊළඟට අපිට දකින්න පුළුවන් මේ ශරීරයේ තිබෙන මේ ආහාර ගිහින් තැම්පත් වෙන ආමාශය. ආමාශයේ අභ්‍යන්තරේ ඇතැම් අවස්ථාවල නොඑක් නොඑක් සිහින් පණු જાති මේ ආමාශය අභ්‍යන්තරේ ජීවත් වෙන්නට පුළුවන්. ඒ වගේම ආමාශයට මේ නොදිරු ආහාර නිතරම ආමාශය ඇතුලේ පැහැෙනවා. ඒ වගේම නිතරම ආමාශය ඇතුලේ කෙලස් සමග සෙමත් සමග නිරා බඩවැල කියලා. එතකොට මේ කුඩා බඩවැල දිගේ යන මේ ආහාර ඊළඟට ඇතුල් වෙනවා මහ බඩවැලට. මේ මහ බඩවැලයි කුඩා බඩවැලයි කියන මේ කොටස් දෙකම අභ්‍යන්තරින් අපිරිසුදු දේවල් ගලා යනවා පිටතින් ලේ තැවරිලා තියෙන දුගඳ හමනවා අපිරිසුදු මසින් හැදුන පිළිකුල් සහගත දෙයක්. ඊළඟට බඩවැලේ අග කොටසින් එළියට එන්නේ අසූචි කොටස්. මේ අසූචි කොටස් දුගඳ හමන පිළිකුල් සහගත ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට මේ ශරීරයේ තිබෙන අවසන් ඝන කොටස තමයි හිස් කබල ඇතුලේ තියෙන මොළය. මේ මොළයත් ජීවිත කාලය පුරාටම විවර වෙන්නේ නැති ජීවිත කාලය පුරාටම ලේ තැවරලා තියෙන සුවඳක් නැති පිරිසිදු නැති පරිසරයක තියෙනවා. එතකොට මේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන මේ අතට පයට හසු වෙන මේ ඝන කොටස් 20ම පිළිකුල් සහගතයි. ඝන කොටස් 20 තුලම පවතින පිළිකුල් සහගත අපිට අපි හිතාන හිටියට වටින සුන්දර දේවල් කියලා ස්වභාවයෙන්ම පිළිකුල් සහගත අපිව දුකටපත් කරන අපිට ලෙඩ හදලා දෙන කොටස් 20ක් තමයි මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන්නේ. ඊළඟට මෙතනින් එහාට අපිට තව කොටස් 12ක් මුණ ගැහෙනවා. ඒ කොටස් 12 මුණ ගැහෙන්නේ ද්‍රව වශයෙන්. ඒ ද්‍රව වශයෙන් මුණ ගැහෙන කොටස් 12 තමයි පිත, සෙම, සරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, ගුරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍ර කියන කොටස් 12. එතකොට මේ කොටස් 12 ශරීර අභ්‍යන්තරයේ එක තැනක පිහිටලා තියෙන දේවල් නෙමෙයි. දැන් පිට ආශ්‍රය කරගෙන පිත පවතින්නට ඕන තැන්වල පිත පවතිනවා. සෙම පැවතිය යුතු තැන්වල සෙම පවතිනවා. සරව පවතිය යුතු තැන්වල සරව පවතිනවා. රුධිරය ශරීරයේ නහරවැල් දිගේ අවශ්‍ය තැන්වලට ගලාගෙන යනවා. ඊළඟට ශරීරයේ සමෙන් එපිටට දහඩිය බිඳුව වශයෙන් ගලනවා. ඊළඟට ශරීරයේ අභ්‍යන්තරයේ සමට යටින් තියෙන තෙල් තට්ටුවක්. ඒකට කියනවා තෙල් මන්ද කියලා. ඊළඟට කඳුළු තියෙනවා මේ දෙනෙත් වලින් ගලන කඳුළු. ඊළඟ සමෙන් පිටට මතුවෙන තෙල තියෙනවා. ඒකට කියනවා වුරුණු තෙල් කියලා. ඊළඟට කෙල තියෙනවා කටින් එළියට ගලන කෙල. නාසයෙන් එළියට ගලන සොටු. ඊළඟට ශරීරයේ මේ අස්ති කොටස් දෙකක් අතර සංදීක පීඩා තිබෙන තරලය. ඒකට කියනවා සඳ මිදුළු කියලා. ඊළඟට ශරීරයෙන් බැහැර වෙන මූත්‍ර කොටස්. එතකොට මේ ද්‍රවයන් පිළිකුල් සහගතයි. දැන් අපිට මේ බාහිර ලෝකෙ මීට වඩා සුවඳ ඇති මීට වඩා පිරිසුදු දේවල් සොයාගන්න පුළුවන්. ගහකින් එනවනම් යම්කිසි gediyekin ශ්‍රාවය වෙන යුෂයක් අපිට ගන්නවා ගන්නවා නම් ඒ තුල යම් සුවඳක් තියෙනවා. ඒ තුල යම් පිරිසිදුකමක් තියෙනවා. ඒ වුණාට ශරීර අභ්‍යන්තරයේ ශ්‍රාවය වෙන කිසිම ද්‍රවයක එහෙම සුවඳක් දකින්න නැහැ. දුගඳ හමන ද්‍රවයන් තමයි ශරීර අභ්‍යන්තරයේ තියෙන්නේ. එතකොට මේ සියල්ල අපි අපි විසින්ම රවට්ටගත්ත සිතිවිලි ධාමයකින් වහගෙනයි තියෙන්නේ. ඒ සියලුම සිතිවිලි ධාමයකින් වහගෙන අපි මේ කුණප කොටස් 32 දිහා බලන්නේ අවිද්‍යාවෙන් වැහිලා ගිය මලකඩ බැඳුන ඇස් දෙක කියලා. දැන් අපි ගත්තොත් ඇස් දෙකේ මලකඩ බැඳුනට පස්සේ රූප පේන්නේ. ඒ වගේ අවිද්‍යාව මලකඩ ඇස් දෙකේ බැඳිලා තියෙන අපිට තේරෙන්නේ මෙතන කුමක්ද මේ කොටස් 32ක් විදිහට තියෙන්නේ කියලා. ඒ නිසා පින්වත්නි අපි හොඳින් කල්පනා කරන්න ඕනේ අපිට අවබෝධ නොවුන දෙයක් අපි අවබෝධ කරගත යුතු දෙයක් කවදා හරි මේක. ඊළඟට ඒ ශ්‍රාවකයන් කල්පනා කළා අසුබේ සම්බන්ධයෙන් සිහි කරද්දී පතිතම්හාපි කුණපා ජේගුච්ඡං කායනිස්සිතං ආදාරෝහි සුචීතස්ස කායේතු කුණපේතිකං ඒ ශ්‍රාවකයන් කල්පනා කළා මේ ශරීරයෙන් ඉවතට වැටෙන කුණප කොටස් තියෙනවා අපි ගත්තොත් අපි වැසිකිලි කරන අවස්ථාවක ශරීරයෙන් ඉවතට යනවා නම් මල මුත්‍ර ඒවා ගලාගෙන එකපාරටම මුලින්ම වැටෙන්නේ ජලයට එහෙම නැත්නම් පිරිසිදු තැනකට නමුත් ශරීරයේ අභ්‍යන්තරයේ තැන් තැන් වලට එහාට මෙහාට පෙරලෙන වැටෙන අසෝචි කොටස් තියෙනවා. අපිරිසුදු දේවල්. ශරීරය ඇතුලේ පීතලා තියෙන දේවල් වැටෙන්නේ අපිරිසුදු තැනකට. අපි ගත්තොත් අපේ ශරීරයෙන් කෙස් ගහක් ගැලවිලා බිමට වැටුණොත් මේ හොඳට අතු ගාපු පොළොවකට නැත්තම් පස් උඩට වැටෙන්නේ. එහෙම නැත්තම් අපේ ශරීරයෙන් දතක් වැටුණොත් අපි ඒක දාන්නේ එක්ක වහලයක් උඩට එහෙම නැත්තම් කොහේ හරි තැනකට අපි දානවා. එතකොට ශරීරයෙන් එළියට වැටෙන දේවල් පිරිසුදු තැන් වලට වැටෙනවා. ශරීරය අභ්‍යන්තරයේ තියෙන දේවල් නිරන්තරයෙන්ම ස්පර්ශ වෙලා තියෙන්නේ තවත් පිළිකුල් සහගත දෙයක් එක්ක. ඒක අපේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන අපි තවත් තේරුම් ගත යුතු ධර්මතාවයක්. ඊළඟට මේ ශරීරය නිරන්තරයෙන්ම මේ කුණප කොටස් වලට කුණප කොටසක්ම ආධාරකයක් වෙලා තියෙනවා. අපි ගත්තොත් දැන් ඇට සැකිල්ල කියන කුණප කොටස තවත් කුණප කොටස් වලට ආධාරකයක් වෙලා ඒවා ඔක්කොම එල්ලගෙන ඉන්නවා. ඊළඟට මේ සම අනිත් කොනප කොටස් එළියට වැටෙන්නේ නැති වෙන විදිහට හොඳට ඇසුරුම් වෙලා තියෙනවා කර්මානුරූපව. ඉතින් මේ විදිහට මේ කුණප කොටසක් කුණප කොටසක්ව ආධාරකයක් කරගෙන රඳවගෙන ඉන්න දෙයක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. මිල්හේ කිමිව කායෝ යං අසුචින්හි සමුත්තිතෝ අන්තෝ අසුචි සම්පුන්නෝ පුන්න වච්ච කුටීය. මේ ශරීරය කියලා කියන්නේ හරියට නිකන් මේ අසුචි වලක උපදින පණුවෙක් වගේ. අසූචි වලක උපදින පණුව අසූචි වලෙම උපදිනවා අසූචි වලෙම ජීවත් වෙනවා ඒ අසූචි වලෙම ආහාර හොයා ගන්නවා අසූචි වලෙම වර්ධනය වෙනවා අසූචි වලෙම මැරිලා යනවා ආන්නේ වගේ දෙයක් තමයි මේ ශරීරය මේ ශරීරය අපිරිසිදු කොටස් එක්කම සකස් වුණ දෙයක් හරියට නිකන් මේ ශරීරය සම්පූර්ණයෙන්ම පිරුණ වැසිකිලි වලක් වගේ සම්පූර්ණයෙන් පිරුණු ඇසිකිලි වලක යම් පමණකින් කුණප කොටස් තියනවාද ඊටත් වඩා අපිරිසිදුයි ශරීරය. අපි ගත්තොත් ඇසිකිලි වලකට වැටෙන්නේ මල මූත්‍ර කෙල සෙම සුටු වගේ දේවල් පමණයි. ඒතර මල මූත්‍ර කෙල සෙම සුටු කියලා කියන්නේ කුණප කොටස් පහයි. නමුත් අපේ ශරීරය ඇතුලේ තියෙනවා කුණප කොටස් 32ක්. එතකොට වැසිකිලි වලකට වඩා අපිරිසිදු ස්වභාවයක් ශරීරයේ තියෙනවා. නමුත් අපිට ඒක පේන්නේ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. අසුචි සංගපේ නිච්ඡං යථා මේද කතාලිකා නානා කිමිකුලා වාසෝ පක්ක චන්දනිකාවිය මේ ශරීරයේ හරියට නිකන් සිදුරු වලින් පිරීලා ගිය අමු මස් හැලියක් වගේ කියනවා ශරීර අභ්‍යන්තරයේ තිබෙන අපරිසිදු කොටස් මේ මස් හැලියෙන් තිබෙන මේ බිත්ති වලින් එළියට ගලනවා වගේ නිරන්තරයෙන්ම මේ ශරීරයෙන් විවිධ දේවල් ස්රාවය වෙනවා අපිරිසුදු දේවල් ගලනවා ඊළඟට මේ ශරීරය නොඒක ආකාරයෙන් මේ කෘමීන්ට වාසස්ථානයක් කියනවා. නානාකිනි කුලාවාසෝ පක්ඛචන්දනිකාවිය. නොඒක ආකාරي කෘමීන්ට වාසස්ථානයක්. කෘමයන්ට ආහාරය. අපි ගත්තොත් පණුවන්ට කෑම තියෙනවා මේ ශරීරය. මැස්සන්ට කෑම තියෙනවා ශරීරය. මදුරුවන්ට කෑම තියෙනවා ශරීරය. නොඑක ආකාරي කෘමීන්ට ආහාර මේ ශරීරේ තියෙනවා. එතකොට අපි මේ තියාගෙන ඉන්නේ සත්තුන්ගේ ආහාරයක්, සත්තුන්ගේ කෑමක්. එහෙම ගත්තොත් එහෙම. එතකොට මේ විදිහට අපි මේ කල්පනා කරන්නේ මේ අනවබෝධය නිසා මේ අපේ ශරීරයට ඇතිලා තියෙන මාන්නය, ශරීරයට ඇතිලා තියෙන අධික ආසාව, ශරීරය නිසා අපි මේ රාගය පෝෂණය කරමින් දුසිරිතේ යෙදෙන මේ සංසාරේ දුකටපත් වෙන වැඩපිළිවෙලින් නිදහස් වීම නිසා අපි ශරීරය ගැන මේ විදිහට කල්පනා කරන්නේ. එතකොට මෙහෙම කල්පනා කරනකොට ඒ කෙනාට මෙවන් වූ ශරීරයක් දරාගෙනද මම මේ මාන්නය උපදවගන්නේ? මෙවන් වූ ශරීරයක් දරාගෙනද මම මේ රාගය උපදවගන්නේ? නිවන් වූ ශරීරයක් දරාගෙන මම ද්වේෂය උපදව ගන්න කියලා සිහියට නැගින්න පටන් ගන්නවා ශරීරය ගැන මේ විදිහට කල්පනා කරනකොට. ඊළඟට ශරීරයේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා ගණ්ඩ භූතෝ රෝග භූතෝ වන භූතෝ සමුස්සයෝ අතේ කිච්චෝ තිජේ ගුජ්ජෝ පහින්න කුණපූපමෝති. මේ ශරීරය හරියට නිකන් gaduwak වගේ කියනවා. දැන් අපි මේ දේශනාවේදී කතා කරපු ආකාරයට මේ ශරීරය සම්පූර්ණයෙන්ම gaduwak වගේ කියනවා. ඊළඟට මේ ශරීරය හරියට රෝගයක් වගේ. දැන් gaduwa කියන්නේ රෝගයක්. ඒතර ශරීරය සම්පූර්ණයෙන්ම අපිට සංසාරේ හැදුන ලෙඩක් විදියට දකින්න පුළුවන්. මොකද මේ ශරීරය අපි මේ සුන්දරයි කියලා හිතාගෙන අපි සැප විඳින හොඳ රූප දකින ඇහැම ඒ ඇසම අපේ දුකටපත් කරන ඇසේ ලෙඩක් හදලා දෙනවා. ඊළඟට අපි රසවත් ආහාර පාන කාලෙන් කාලයට කාලා අපේ කුස පුරව ගන්නවා. ඒ කුසේම ආබාධයක් හැදිලා අපිව දුකටපත් කරනවා. ඊළඟට අපි මේ සම නිසා සතුට වෙනවා සමීම දෘෂ්ටියක් ඇදලා සම නිසා අපි දුකටපත් වෙනවා. මස නිසා අපි සතුට වෙනවා මස් දිය වෙන ලෙඩ හැදිලා අපි දුකටපත් වෙනවා. ශරීර ශක්තිය නිසා අපි සතුට වෙනවා අස්ති බිඳිලා යන කුපුරලා යන ලෙඩ නිසා දුකටපත් වෙන අවස්ථා තියෙනවා. එතකොට අපි සතුට වෙන දෙයක්ම අපිව දුකටපත් වෙන ස්වභාවයක් මේ ජීවිතය තුළ දකින්න තියෙනවා. ඒ නිසා සම්පූර්ණ මේ ශරීරය රෝගයක් වශයෙන් දැකිය හැකි කියලා මේ ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟ වන භූතෝ වන භූතෝ කියලා කියන්නේ ශරීරේ සම්පූර්ණයෙන්ම තුවාලයක් විදිහට දකිනවා. දැන් කකුලේ තුවාලයක් හැදුනට පස්සේ ඒක හොඳ වුණාට පස්සේ අපි හිතන්නේ තුවාලේ ඉවරයි කියලා. නමුත් ඇත්තටම තුවාලේ හොඳ වීමක් නෙමෙයි සිද්ධ වුනේ. සම්පූර්ණ තුවාලෙක එක තැනක් පෑරුණා. ඒ පෑරුණ තැන ආයතරයක් කබලකින් ඇහිලා ගියා. නැවත වතාවක් තුවාල වෙන්න පුළුවන්. ඒකට අපේ ශරීරය මේ සම්පූර්ණයෙන් එකම එක කබලක් වගේ සමින් වැහිලා තියෙනවා. ඒ එක මේක කබලක් වගේ සමින් වැහිලා ගිය සම්පූර්ණ විශාල තුවාලයක් විදිහට මේ ශරීරය දකින්න පුළුවන්. එතකොට මේක නැවත නැවත සිහි කිරීමෙන් අපිට තේරෙනවා මේ කතාව ඇත්ත. මේ තුල කියන්නේ තියෙන සත්‍යයක් අපිට තේරුනේ නැති දෙයක්. මේ සිහි කරන්න සිහි කරන්න අපිට නොතේරුණ දෙයක් තේරෙන්න පටන් ගන්නවා ප්‍රඥාව ඉපදෙනවා කියන එක ඒ ශ්‍රාවකයා කල්පනා කරනකොට තේරෙනවා. ඒ තේරීමත් එක්ක එයාට ප්‍රීතියක් උපදිනවා. ඒ ප්‍රීතියත් එක්ක එයා තව තවත් ඒ විදිහට නෝනින් ඉමසන්න ගන්නකොට කායික සැහැල්ලුවක් ඇති වෙලා සමාධියක් ඉපදිලා ඒ කෙනා ඒ තමුගේ ධර්ම මාර්ගයට තව තවත් අවතීර්ණ වෙන්නට පටන් ගන්නවා. විශේෂයෙන්ම මේ කය පිළිබඳව මේ පිළිකුල් ස්වභාවය සිහි කිරීම කායानुපස්සනාවට අයිති දෙයක්. ඒතකොට කායानुපස්සනාවට අයිති දෙයක් නිසා මේ පිළිකුල් ස්වභාවය සිහි කරද්දී ඒ කාන්තේ සත්බුද්ධංග වැඩෙන ගන්නවා. සත්බුද්ධංග වැඩෙනවා කියලා කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ දියුණු වෙන ප්‍රතිපදාවක තමයි අපි ඉන්නේ. ඊළඟට තියෙනවා මේ ශරීරය අපිට නඩත්තු කරන්නට ශරීරය පවත්වන්නට ඊටාම අපහසුයි. ඊටාමත්ම අමාරුයි මේ ශරීරය නඩත්තු කරන්න පවත්වන්නට. ඊටාමත්ම පිළිකුල් තනින් තනින් බිඳලා ගිය සිඳලා ගිය සිදුරු සහිත දෙයක් විදිහට තමයි මේ ශරීරය දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අපි කල්පනා කරන්නට ඕනේ මේ ආකාරයෙන් පවතින මේ ශරීරය අපි අවබෝධ කර ගැනීම පිණිස භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නැවත නැවතත් නුවණින් විමසන්නට අපි කල්පනා කරන්නට ඕනේ කිසිම ආකාරයකින් ප්‍රමාදයටපත් නොවි. එතකොට ඉපදීමත් සමග ලැබුණ දායාදයක් තමයි මේ දායාදය. මේ දායාදයේ සැප පිණිසත් දුක පිණිසත් පවතින දෙයක් අවබෝධ කරගත්තොත් ඒකාන්තයෙන්ම අමාමහා නිර්වාණ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ධර්මානුශාසනාවෙන් අපේක්ෂා කරන්නේ යම් විදියකින් මේ ප්‍රඥාව උපදවා ගැනීම පිණිස මේ දහම් කරුණු තම තමන්ට උපකාරී වෙයි කියන අදහසයි. අද දවසේ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළ මේ පින්වත් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් එකසේ හේතු ආසනා වේවා සාදු සාදු සාදු ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං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 අඹම්පොළ ඥානවිජය ස්වාමීන් වහන්සේ Thank you.